නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුන්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුන්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුන්දස්ස මනුපුබ්බං ගමා දම්මා මනෝසෙට්ටා මනෝමයා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිී. මනෝපුබ්බං ගමා දම්මා කැන හැම දේකටම පූර්වාංගමදේ ප්‍රධානදේ මනසකින්. මනෝසෙට්ටා කෙන ලෝකයේ වටිනාම අසිරිමත්දේ මනස. ඊළඟට මනෝමයා කැන හිතෙන්තමයි ලෝකෙ හැමදේකම සකස් කිරීම තියෙන්. සාමාන්‍යයෙන් ගත්තම් අපේ ජීවිතයේ මේ කය ඒ වගේ මනස කියල දෙකක් තියෙනවා. දැ මේ දෙකෙන් ප්‍රධාන දේ හැටියට සාමාන්‍ය ලෝකෙ සලකන්නේ කය තමයි ප්‍රධාන දේ හැටියට. මනස ප්‍රධාන දේ හැටියට සාමාන්‍ය ලෝකෙ සලකන්නේ නැහැ. කය තමයි ප්‍රධාන දේ හැටියට. මනස ප්‍රධාන දේ හැටියට බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කරන්න සාමාන්‍ය ලෝකයේ මනස ප්‍රධාන හැටියට දකින්නේ නෑ. ඒ නිසාම තමයි ලෝකයේ ගත්තහම කයහා සම්බන්ධුව දේවල්වලට තමයි ලෝකේ ගොඩ නැගිලතිය. කය ආරශ්ෂා කරන්න කය පෝෂණය කරන්න කය සතපවන්න මේ විදිහේ වැඩ පිළිවල තමයි ලෝකෙ තියෙන්නේ ඒ හා සම්බන්ධුව තමයි අපේ සියලු වැඩ පිළිවලවල් තියෙන් අපි ගෙනගයා කන්න රැකී රස්සා කරන්නේ ඒ සෑම කටයුත්තම්ම සිද්ධ කරන්නේ මේ කය <coughs> ආරශ්ා කරන්න කය පිනවන්ඩ ඒ දේවල් වලට තමයි ඒ සෑම කටයුත්තක්ම කරන්න. තිං <coughs> නමුත් බුදුරජාණන් වහන්සේ තමයි මේ මනුස ප්‍රධාන දේ හැටියට සලකන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාලේ ආගමික නායකයම් පවා මේ මනස ප්‍රධාන දේ හැටියට පිළිගත්ති නැහැ. වරක් බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න නිගන්ට නාතපුත්ත කියන ශාස්තෘරයාගේ සාාවකේකාව දීග තපස්ස කියලා. මේ දීග තපස්සේ මේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල කතාබහ කරලා ඒවෙලා බුදුරජාණන් වහන්සේ ඇහුවා මේ දීග තපස්සි කියන නිගන්ට සාාවකයගෙන් නිගන්ට නාතපුත්ත මේ කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කියලම තියෙනවා මේවයි මේ කෙරෙන කර්මොලින් බරපතල කර්මය කායකර්මද වචී කර්මද මනෝ කර්මද කියලෙහවා. එතුවට මේ දීග තපස් උත්‍ර දුන්නා අපේ ශාස්තුවරයා කම්ම කම්ම කියලා කතා කරන්නේ අපි කතා කරන්නේ දණ්ඩ දණ්ඩ දණ්ඩ කියල තමයි කතා කරන්න. එතුට අපි කියන්නේ කාය දණ්ඩ වචී දණ්ඩ මනෝ දණ්ඩ කියලා. තොර බුදුරජාණන් වහන්සේ ඇව්වා ඔබගේ සාතුරය කාය දණ්ඩ වචී දන්න මනුව දන්නුව වෙන්වෙන් වසයෙන්ද නැත්තන් එකක් හැටියට එතුරකව කාය දණ්ඩ කියන්නේ එකක් වචී දණ්ඩ කියන්නේ එකක් මනුව දණ්ඩ කියන්නේ එකක් කියලා. එතොට <clears throat> බුදුරජාණන් වහන්සේ හව තොට මේ කාය දණ්ඩ වචී දණ්ඩ මනෝ දණ්ඩ කියනමේ තුනෙන් බරපතල එක හැටියට මොකදද ඔබගේ ශාස්තෘරයා ප්‍රකාශ කරන්න. එතොටකිවා කාය දන්න තමයි ප්‍රධාන එක වචී දණ්ඩුවත් මනුව දණ්ඩුවත් නෙවේ මේ කාය දණ්ඩ තමයි ප්‍රධානම දේ හැටියට අපේ සාත්වරය ප්‍රකාශ කරන්න තර බුදුරජාන් වන්ස තුන් අතාවක් මැහව කාය දණ්ඩමද ප්‍රධාන දේකට තුරකුව තුන්මතායම කායදන්න කියලා. තොට බුදුරජාණන් වහන්සේගේ එයා ඒ විදිහට පෙල්ලැහව ඔබහන්සේ ගෞතමයන් වහන්සේත් මේ කාය දන්න වචේ දන්න ඒවා එහෙම කියනවාන්දිකට තුර බුදුරජාන් වන්සකව මම දන්න දන්න කියලා කතා කරන්න මම කැන කම්ම කියලා කායකම් වචේකම්ම මනෝකම්ම කියලා. එතොට මේ හැවා කායකර්ම කියන්නේ එකක් වචේ කර්ම කියන්නේ එකක්ද මනෝකර්ම කියන්නේ තව එකක්ද තුර බුදුරජාන් වන්සකෝ කායකර්ම කියන්නේ එකක් වචේ කර්ම කියන්නේ එකක් මනෝකර්ම කියන්නේ තව එකක්. එතොට ඇහුව මේ කායකර්මද වචේ කර්මද මනෝකර්මද බරපතල දේ එතොට කිව්වා බුදුරජාන් වන්ස දේශනා කරා මේ මම දේශනා කරන්න මනෝ කර්ම තමයි ප්‍රධාන එහෙම නැතු කායකර්මුවත් වචී කර්මුවත් නෙවේ. එයත් එයත් අරවිදි බුදුරජාන් වහන්සක වගේ තුන් අතාක්ම වෙතර තුන් අතායි බුදුරජාන් වහන්ස පිළිතුර දුන්න මනෝ කර්ම තමයි බලගතු කියලා. ඊට පස්ස මේ දීගත පස්ස බුදුරජාන් වහන්සිත එක් කතා කරලා ගිය ඔගේ නාය කරඟ නිගන්ටනාට පුත්තළඟ. ඒ යනකොට විශාල පිටිසක් එක ගිහි පිටිසක් එක සාකච්ඡාවක හිටිය නිගන්ටනාත පුත් ඉතින් අර දීග තපස්ස කියන්න තව සයනකොට ඇහවා. මේ දවල් කාලෙ කොහේ ඉඳලා දෙන්න කියල එතුර කිව මේ මම මේ සමන ගවත් ගෞතමයන් ළඟ ඉඳලයි එන්නේ. එතුට ඇහවා ඒ ඉන්නකොට යම් කතාබහක් එහෙම ඇතිවුණේ නැද් එතුරක්ව ස්වාමීණී කතාබහක් ඇති වුණා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ කතාකරපුය සීරුදේ මේ නිගන්ට නාතපුත්තට ප්‍රකාශ කර. ඒ වෙලා නිගන්ට නාතපුත්ත සාධකාරය දුන්නා බොහොම හොඳයි මේ හොඳ සාාවකයෙක් ශාසනය හඳුනගත් හොඳ සාාවකයෙක් යම් ආකාරයකට පිළිතුරු දෙනවද ආන්නේ ආකාරයටම ඔබ පිළිතුරු දීල තියෙනවා මේ මේ ඕලාරික කායකර්ම දිහා බැලුවම ඔය වචී කර්ම මනු කර්ම මොනුවදකි ලැහුව ඒ නිසා මේ කයෙන් කරන දේ තමයි ප්‍රධාන දේ බවට පත්වෙන්නේ කියලා තේ නිසාම තමයි නිගන්ට සාාවකයන්ට නිතරම මේ කයට දුක් දෙෙන්ඩ කයට පීඩා දෙන්න උපදෙත් දෙන්න මේ කයින් ප්‍රදහනදේ හැටියට දකින නිසා. ඉතින් ඒ වෙලා වෙතන හිටිය උපාලි කියලා හනිගන්ට ගිහි සාාවකේ. එයත් බොහොම ප්‍රසාදයට පැත්තිලා ඒ දීග තබස්ස කියන එකනට ප්‍රසංසා කර බහන්ස බොහොම හොදයි මේ හරි නිසියාකාරෝම පිළිතුරු දුන්න මේ ඕලාරික කායකර්ම දිහා බැලුව මනෝ කර්ම වචේ කර්ම මොනවද මේ ඒවා පව්කම් කරනකොට ඒවායේ බරපතල භාවයන්න කායකර්ම තමයි බරපතල කරන්න පුළුවන්දේ. ඒවෙලා ඕකව මම දැන්ගිහිල්ල සමන ගෞතමයන් එක වාද කරනවා. මේ <clears throat> වාදය මම සමන ගෞතමයන් වහන්සේ පරද්දන හරියට යවක මාවකට කියනවා දිග ලොම් තියෙන එල්ුවෙක් ඒ ලොම් නිසායා ඕනට එහාට මෙහට ඕනු විදියට ඇදල දාන්න පුළුව. දිගලොම් තියෙන නිසාන්නේ වගේ මේ <clears throat> වාදේ මේ කාරණී මම සමන ගෞතමයන් වහන්සේ එහෙට්ට මෙහෙට්ට ඇදල දාලා වෙහෙසට පත් කරල දාන. කියලා කිව. ඒ වෙලාවේ අර දීග තපස්සි කියන නිගන්ට සාාවකයා කියනෝ නිගන්ට නාත්‍රට මේ සමන ගෞත් ගෞතමයන් ළඟටන යවන් එපා සමන බෞද් ගෞතමයන් වහන්සේ කියන්නේ මේ මායාවි මායාකාරයෙක් ආවට්ටනී මායන් ජානාත අනිත් අයගේ සාවකය ඇදලගන්න මායාදන්න. ඒ නිසා යමන්න නඟ එපා වාද කරන්න වාද කරන්න යව්වොත් අනිවාර්යම මේ වෙන්නේ මායාවට අහුවෙනු. ඉතින් ඒ වෙලාවේ නිගන්ට නාතපුත්තර ලොකු විශවාසය ඇතිබුණම ප්‍රධාන දායකය හොඳට ඒ ආගම පිළිබඳ දැනුමකුත් තියෙනු. තිංකිවා මේ උපාලි මේ ගෘහපතියාගේ සාාවකය බවට සමන බවත් ගෞතමයන් පත්ව නොමිසක්කා මේ උපාලි කවදාපත් සමනවාත් ගෞතමේ සාාවකෙක් වෙන නැහැ තින් වාද කරනවානං එක්ක මයියන් ඕෝන එක්කෝ දීග තපස්සි යන්නු නිහම නැත්තම් මේ උපාලි තමයි වාද කරන්න ඉන්න සුදුසම කෙනා. ඉතේ වෙලාවේ කීපවතාවක් කිව්වත් ඇහුවේ නෑ. ඒ වෙලාවේ අර එවපාලි ගෘහපතියා මේ නිගණ්ට නාතපුත්තට වැඳලා පැදකුණු කරලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිය ගිහිල්ලා උන්වහන්සේටත් වන්දනා කරල එක පසක වාඩි වෙලා මේ උපාලි ගෘහපති අහනවා මේ අපේ <coughs> දීග තපස්සි තාපසයන් වහන්ස මේ පැත්තට එහෙම වැඩියද කියලා එතොට බුදුරයන් වන්සකව උමහෙට වැඩිය ඒ වෙලා යහව මොනහරි කතා බහක යෙදුනද එතුට බුදුරජාන් වහන්සේ සාකච්ඡා වුණු ටික මේ උපාලි ගෘහපතියට ප්‍රකාශ කර. ඒ වෙලා ඔහු සාධකාරයක්දී ලකිව සාදු සාදු අපේ දීග තපස්සි නිගන්ටයන් වහන්සේ මේ හරියට ශාසනය හඳුනාගෙන ඒ නිගන්ට නාතපුත්ත ප්‍රකාශකපු ආකාරයට මනාකොට ප්‍රකාශ කරා මේ කායකර්ම වචයකර්ම මනෝකර්මාත්‍රය මේ කායකර්ම තමයි ප්‍රධානදේ වචයකර්ම මනෝකර්ම නෙවේ කියලා. ඉතින් ඒ වෙලා බුදුරජාන් වහන්සේ ඔහුට කිව්වා ඔබ සත්‍යයේ පිහිටා කතා කරනවනම් අපිට මේ පිළිබඳව සාකච්ඡාවක් කරන්න පුළුවන්. හැබැයි සත්‍යයේ පිහිටාගෙන කතා කරන්න එතට ඕකිව ඔව මම සත්‍යය පිහිටල කතා කරන්න කිය තොට බුදුරජාණන් වහන්සේ මේ නිගන්ට සාාවකයාගෙන් උපාලිගෙන් අහනවා මේ සමහර නිගන්ට සාාවකයන් අසනීප වෙනවා. අසනීපුනහාම එයට මේ ඇල්දිය තහනම් කැනෙ පාච්චි කරන්න හොඳ නෑ උනුවතුරු විතරයි පාච්චි කරන්න. ඉති මේ උනුවතුර විතරක් පාච කරන ඇල්දිය නොලැබීමෙන් සමහරලාට අය මේ <clears throat> මරණයට පත්වෙනවා. මන්නනට පත්වනාට පස නිගණ්ඩ නාතපුතේ ඒ අය කොහේ ඉපදිච්චාය හැටියටද ප්‍රකාශ කරන්න. එතුට කිව්වා ඒ අය මනුව සත්ත කියලා ලෝක ඇත්තින එහෙ තමයි උපදින්නේ. බුදුරන් වන්සක ඇයි කියල එකට හේතු එතුරකිවා මනස හා සම්බන්ධව නොලබීමක් නිසායේ මරණයට පත්වෙන නිසා ඒ අය අර මනෝ සත්ත කියන ලෝකයේ උපදින්. එතුර බුදුරජාණන් වහන්සේ වෙලාකිව ඔබ දැම් ඉස්සල්ල කියපු එකත් එක දැන් ගැලපෙන්නේ කායකර්ම ප්‍රධානකව දැන් නමුත් මේ මනෝකර්ම ප්‍රධාන හැටිට ඔබ ප්‍රකාශ කරන එතොට ඒවෙලාවෙක්වා කොහොමත් පිළිගන්නෑ මේ මනෝකර්ම ප්‍රධාන දේ හැටියට කායකර්ම තමයි ප්‍රධාන කියලා. එතොට ආයමත් බුදුරජාණන් වහන්සේ හවා <clears throat> ඔය නිගණ්ඩ සාාවකයන් චාතුයාම සංවරය කලෙකත් තියෙනවා ඒකටය තබස්කම් සියලු කයට දුක් දෙනවා ඊළඟට සියලු පාපයන්ගෙන් වරකිනවා සමාල්ට වතුර පාච්චිම් වලකනේ විදිේ තපස්කම්තිනවා. මේ අය මේ විදිහට උග්‍ර තපස් රකිනකොට කිසිම ප්‍රාණයකුට හිංසාවක් නොවන විදිර ජීවත්වන නමුත් යන් ගමම්බිමන් යනයනකොට මේ ගොඩාක් සත්තු සමාරලාට පෑගිල මැරෙනවා. එතවට නිගන්ට නාතපුත්ත <clears throat> ඒක මොකක් හැටියට දේශනා කරන්න එතරකිවා ඒ විදිහේ නොදනත්ව සත්තු මැරුණහම ඒවා මහා වරදක් හැටියට ප්‍රකාශ කරන්න මොකද දන්න ඇති නිසා. යනින් එනකොට කයට පෑගිල සත්තු මැරුණට මේ ඒවා බරපතල අකුසල් හැටියට ප්‍රකාශ කරන්නේ නමුකද මේ චේතනාවක් නැති නිසා. එතොට බුදුරන් වන්සේ හැව හිතලකරොත් හිතලකරොත් ඒක ලොකු පාපයක් හැටියට ප්‍රකාශ කරනවා. එතුර බුදුරයන් හැමසා චේතනාව <coughs> මොනකර්මයක් හැටියට දෙතුරකව චේතනාව මනෝකර්මයක් හැටියට තමයි නිගන්ට නාතපුත්ත හඳුන්වාදෙන්. එතුට බුදුරජාන් වහන්සේ කිව දැංගඔබ මුලින් කියපුදේ දැන් ඔබ නැහැ දැන් ඔබ මේ මනෝ කර්ම ප්‍රධාන හැටියට ප්‍රකාශ කරනවා. එතකොටත් එය ආයමත් කියනවා කොහොම කිව්වත් මම කියන්නේම මේ කායකර්ම තමයි ප්‍රධාන මනෝකර්ම නෙවේ කියනෙක. ඊට පස්සේ බුදුරජන් වහන්සේ ආයමත්තහනවා. යංකිසි මනුසේක ඇවිල්ල කඩුවක් කරගෙන ඇවිල්ලා මේ කියනවා මේ නාලන්දාව ඉන්න මිනිස්සු මම ඔක්කෝම එක මොහොත මේ කඩුවෙන් එකම මස් ගොඩක් බවට පත් කරනවා කියලා කඩුවක් ගෙනල්ල මනුස්සෙක් කියන. පුළුවන්දක ලැහවා මේ එහෙම කරන්න කඩුවක් ගෙනල්ලා මිනිසුටික ඔක්කෝ මරලා එකම මස් ගොඩක් බවට පත් කරන්න. එතොට කිව්වා ස්වාමීණි මේ ඒක මනුස්සේකරනේ මිනිසු දහය පහළුවක් ඉස්සා සීය පනා කැටක් හැත්තවකාවත් <clears throat> සීයත් දෙසියක්කාවත් ඒක කරන්න බැහැකිව්වා. එක මේ මිනිස්සු ටික මේ උමරල මස් ගොඩක් කරන්න බැක්ව විශාල මිනිසු පිරිසක් අවතිද එක්කෙනෙකුට කොහොමත් කරන්න බැහැ කියලා. එතුර බුදුරජන් වහන්සේයාගෙන් ඇහවා යම්කිසි හිත දියුණු කරපු සිත වසීභාවයට පාත්‍රවුණු යං ශ්‍රමණයේ බ්‍රාහ්මණය කැවිල්ල කියනවා. ඒ කාල හිටියයි විවිධ විදියට හිත දියුණු කරපු අයි. එහෙමදු හිත දියුණු කරපු තාපසය කැවිල කියන මේ නාලන්දාවේ ඉන්න මිනිස්සු මම එක මොහොතේ මොක්කෝම සාප කරලා හළු කරලා දානවා එහෙම පුළුවන්ද කිල් හැවා. එතොට එයා කිව්වා මේ <coughs> ස්වාමිනි මේ එක නාලන්දාව නෙවේ නාලන්දා දහයක් පහලෝක මිනිසුනත් ඒ හිත දියුණු කරපු සිත සත්තිමත් කරගත්තු ඒ ඉරිෂවරුන්ට පුළුවන් කිව්වා එකම මොහොතේ ඔක්කෝම මිනිස්සු හළු කරලා දාන්න පුළුවන්කිව්වා සාප කරලා. මේ <clears throat> ඊළඟට බුදුරජාන් වහන්සේ ඇහවා මේ <clears throat> ඒ කාලෙ තිබුණා කැලෑ වගේ මාතංගාරං්්‍ය කාලිංගාරං්්‍ය මෙන්ඩකාරං්්‍ය <clears throat> දණ්ඩකාරං්්‍ය කියලා මේ කැලෑ වගේ තිබුණා ඒ කැලෑ ඔක්කෝම හඳුන්වන්නේ ඉරිෂුවරුන්ගේ නංවලින් තාපසයන්ගේ නංවලින් තමයි හඳුන්වන්න. එතුර බුදුරජාන් වහන්සේ හැව මේ ඇයි මේ ඉර්ෂුවරුන්ගේ නංවලින් මේ කැලෑ හඳුන්වන්න කියලා. එතුරකිව්ව මේ මේ කැලෑ ඉස්සර ගම්මාන් මිනිස්සු වාසය කරපු ගම්මාන මේ ඈත් අතීතයේ හිටිය ඒ හිත දියුණු කරපු තාපසයන්ගේ සාපොල්ලට ලක්වෙච්චි ගම්මාන. ඒ නිසා ඒ ඔක්කෝම මිනිස්සු විනාශල දැන් කැලෑ බවට පත්ත ලතිනු. ඉරිශවරුන්ගේ සාපය කරලා ඒ සාපය මුල් කරගෙන ඒ කැලෑ ඔක්කෝම විනාශලා මේ කැලෑ බවට පත්වන ඒකයි දැන් ඒවට මේ ඒ ඉරිචුවරුන්ගේ නම්වලින් මේ කැලෑ හඳුන්වන්නේ මාතංගාරං්‍ය කාලිංගාරං්‍ය මෙන්ඩකාරං්‍ය කියලා. ඉතිං ඒ වෙලාවේ බුදුරජාණන් වහන්ස කිව්වා <clears throat> දේශනා කරා ඒ විදිහේ හිත දියුණු කරපු අයට <clears throat> ඒ විදිහේ මහා විනාශ පවා මේ හිත සත්තිමත් කරගෙන කරන්න පුළුවන්. ඒ නිසා මනුවකර්ම ප්‍රධානයටයට උන්වහන්සේ දේශනා කරාට පසේ වෙලාව ඔහු ඒක පිළිගත්තා පළවෙනි එකෙම ෝ කියනවා මං ඒක පිළිගත්ත නමුත් උන්වහන්සේගේ දේශනාව අහන්ඩ ඕන් හින්ද තමයි විරුද්ධ වගේ කතා කරේ කියලා ප්‍රකාශ කරා. දේවිදිහට බුදුරජාණන් වහන්සේ තමයි මේ මනෝකර්ම ප්‍රධාන දේ හැටියට දේශනා කරන්නේ මනස තමයි ප්‍රධාන දේ හැටියට දේශනා කරන එකයි මනුව පුබ්බංගමා දම්මාකය. ඒවගේම <coughs> <coughs> මනෝ සෙට්ට අලෝකේ වටිනාම අසිරිමත්දේ මේ මනස හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සාමාන්‍යෙන් උන්වහන්සේ දේශනා කරනවා ලෝකේ විවිධාකාර හානි වෙනවා. ඒ හානිවලිදිින් යම්කිසි කෙනෙගේ සිත විපර්යාශයට පත්වෙනව නම් ඒක තමයි ප්‍රධානම හානි හැටියට දේශනා කරනවා. අනිත් මොනදේ විනාශ වනත් හිත විනාශවනොත් එහෙම ඒක තමයි ලොකුම හානිය බවට පත්වෙනවා. ඒවගේම හිත නොමග ගියොත් ඒ තනන් තවත් හතුරුකමන් ලෝකෙ නැහැ කියලා කියනවා. ඒ විදියට මේ ජීවිතයේ මේ මනස තමයි වටිනාම දේ බවට පත්වෙන්නේ. ඒවගේ බුදුරජාන් වහන්සේ දේශනා කරන මනෝමයා හිතින් තමයි ලෝකෙ හැම දෙයක්ම හදන්. සාමාන්‍යයෙන් ගත්තහම බාහිර ලෝකේ <clears throat> <clears throat> තියෙන්නේ නිමිති පමණයි. දැන් දුක කරදර පස්න පීඩා සිත්තැවුල් අමනාපකං මේ හැමදේකම නිර්මාණයේ තියෙන්නේ මනස තුළ. හිතින් තමයි හදන්නේ. බාහිර ලෝකෙ හැමදේකම තියෙන නිමිති පමණයි. <clears throat> ඒක බුදුරජාණන් වහන්සේම දේශනා කරන මේ කාමය ගැන කියනකොට සංකප්ප රාගෝ පුරිශස්්‍යකාමු නතේකාම යානි චිත්‍රානි ලෝකි. ලෝකෙ තියෙන විසිතුරු දේවල් වලට කාමය කියලා කියන්නේ නැහැ. ඒවට කියන්නේ කාම ගුණ කියලා. දැන් අපි සාමාන්‍යෙන් පංචකාමය කියලා කියනකොට මකද රූප සද්ධ ගන්ධ රස ස්පර්ශ කියලා කියනවා. නමුත් බුදුරජාණන් වන්ස කියෙන ආර්ය විනේ එහෙම ඒ රූප සද්ධ ගන්ධරශ ස්පර්ශවලට කාමය කියන්නේ නැහැ. ඒවට නියම නම තමයි කාම ගුණ. කාමය කියල බුදුරජාන් වහන්සේ දේශනා කරන සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මනුස්්‍යයාගේ මනසේ හටගන්න සංකල්පවලට තමයි කාමය කියල කියන්න. හිතේ හටගන්න සංකල්පවලට තමයි කාමය කියන්නේ. තිට්ටානි චිත්‍රානි තතේව ලෝකතින විසිතුරු දේවල් එහෙමම තියනොකින්. අතෙත්ත දීරා විනිියංචි තන්දේ නිසා නුවනැති අය මේ තමන්ගේ තියෙන කැමැත්ත අයින් කරන. එතොට කාමීන් නිදහස් වෙන්න පුළුවන්. ද බාහිර ලෝකයේ කාමී තිබරනම් අපිට බාහිර ලෝක තියන වස්තු නැති කරන්න ඕන්. මොක දේව දකිනකොට ප්‍රශ්නයක් වෙනවන. ඒ නිසා බාහිර ලෝකයේ කාමී වනානම් අන්න මේ ඒ වස්තු නැති කරන්න වෙනවා. දැන් ඒක මෙතනය කියන්න බුදුරජාන් වහන්සේ හිතේ හටගන්න දෙයක් නිසා තමයි අර ලෝක තියෙන විසිතුරු දේවල් එහෙමම තියෙනවා. නුවනැති අයි තමන්ගේ හිතේ තින කැමැත් අයින් කරලා දාන කැමැත් අයින් කරම පස ලෝකයේ කාමයක් නැහැ. කාම නිමිති තියෙන නමුත් ඒවයින් හිතේ අන්න කාමය සකස් කිරීමක් නැහැ. තොර මේ කාමය හිතේ හදන දෙයක් නිසා තමයි අපි ගත්තොත් හැමෝම හැමදේට මැලුම් කරන්න නැහැ. හැමදේට මාල්සා කරන්න නැහැ. කෑමබීම ඊළඟට අනිත් දේවල් ගත්තත් මේක ඔක්කෝම එකක් කෙන හිතේ හදාගත්ත දේවල්වලට තමයි ඇලුම් කරන්න දැහ දකින හැමදේටම සමහරලාට ආසා හිතෙන්නේ නෑ දැ මෙතන අපි ගත්තොත් බීම් බෝතල් ටිකක් ගෙනලතින් ද අපි පානය කරන බීමක් එතන නැත්තං අපිට කාමයක් නෑ ඒ වෙලේ මේ බීමටි කොක්කෝම සමහට බිඳෙන බිඳුනයි කියල සමට හිතට පස්සනයකුත් නැහැ මොකද අර තමන්ගේ හිතේ අන්න ඒ පිළිබඳව ආසාාවක් නෑ. එතුවට අර හිතෙන් තමයි මේ කාමය කියනක හදන්. ආන ඒ වගේ ජීවිතේ අනිකුත් දේ ගත්තහාම පස්න කරදර දුක්පීඩා මේ ඔක්කෝම නිර්මාණය තියන මනස තුළ. මනසින් තමයි ඒ හැම දෙයක්ම හදන්. බාහිර ලෝකෙ නිමිටි තියෙන්. තේ නිසා <clears throat> අපි ගත්තොත් දැ මේ වෙනකොට අපිට විශාල පස්්නයක් තියනවා. විශාල චෝදනාවත්තියනවා. අපි දන්නේ නැහැ. ඒ චෝදනාව අපි දන්නේ එතවට අපිට ප්‍රශ්නයක් තියෙනවද. අපිට කරදර ඒ පිළිබඳව චිත්ත පීඩාවත් මොකුත් නැහැ. නමුත් <clears throat> ඒක මුල් කරගෙන අපට විවිධාකාර පීඩා විඳල තියන්න පුළුව. ඒ නිසාපි දෝෂාරෝපනට ලක්වෙල තියන්න පුළන් සමල්ලාට නින්දාවට ලක්වෙලා තියන්න පුළුවන්. ඒ විදි විධ පීඩා ඇවිල්ල තියන්නත් පුළුව. නමුත් අපි දන්න නැති නිසාපට ඒ පිළිබඳ දුකක් නැහැ. නමුත් අපිගම හෙට අපිට ආරංචි වෙන. හෙට ආරංචි වනාට පස්සේ මකද වෙන්නේ. ඊට පස්සේ ඔන්න හිතින් හිතන්ඩ පටන් ගන්න. ආන එතකොට තමයි යන්න දුක නිර්මාණය කන එකයි මනෝමය හිතින් තමයි ඊට පස්සේ අන්න හදනවා දැන් පස්්න වෙලා කරදර වෙලා සමට අවුද්දක් කමාරක් වෙන්න පුළුව. ඒකෙන් විධාකාර දුක්විඳල තියන්න පුළ පස්සන විඳල තියෙනවා. නමුත් අපන්න හිතින් හදන්න නැති නිසා දුකක් නැහැ. ඉති හෙට අන්න ආරංචනාව එතන ඉදලතමයි අපි අන්න හිතන්න පටන් ගන්නේ. එතවට හිතන් හිතන්න මොකද වෙන්නේ විශාල දුකට අපි භාජනය වෙනවා. ඒකයි බුදුරජාන් වන්සේ දේශනා කරන්න මේ <clears throat> දුක කියන එක සකස් කරන්න මේ හිතින් ඒකයි මනෝමයක් කියලට කියන ලෝක හැමදේකම නිර්මාණී තියෙන්නේ හිත තුළ තමයි නිර්මාණී තියෙන බාහිර ලෝකේ නිමිති පමණයි තියෙන්. ඉතේ නිසා <clears throat> තමයි අපිට මේ හැමදේකිම නිදහස් වෙන්න පුළුවන්ගන්නේ. දුකින් නිදහස් වෙන්ඩත් පුළුවන් පස්න කරදරෝලය නිදහස් වෙන්ඩක් පුළුවන් ඒ අවම කරගන්න ඒ වඩු කරගන්න පුළුවන් මේ හිතේ හිතින් හදන නිසා. ඉතිං හිතින් හදන ගතිය අඩු උනොත්තන්න පුළුවන්කම ලැබෙනවා ඒවයි නිදහස් වෙන්ඩ. හිතේ ඒ නිසා තමයි ඒවයින් මේ අපිට නිදහස්වීමේ හැකියාව තියෙන් මේ හිතේ හදන ගතිය නිසා. දැම් බාහිර ලෝකයේ වතිබරනම් අපිට කවදාපත් නිදහස් වෙන්න පුළුවන්කමක් නෑ. අඩ හිතේ නිර්මාණයක් නිසා තමයි මේ සෑම දෙයකින් අපිට නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙන්. තේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ මේ හැම දෙයකම නිර්මාණය සකස් කිරීම තියෙන අපේ මනස තුළ. එනිසා ඒ සකස් වෙන්නේ මේ මනස නිතරම කෙලෙස්වලින් කිලිටු වෙලා තියෙනවනම් ඒ තුළින් තමයි නිතරම දුක හදල දෙන්නේ. මනසාචයේ පදුට්ටේන භාසතිවා කරෝතිවා තතෝනම් දුක්කමන්වේති. මනස අපහැදිලිනම් මනස කෙලෙස්වලින් කිලටු වෙලා නම් ඒ තුළින් නිතරම දුක හදල දෙනු. මනස පැහැදිලිනම් අන්න ඒ තුළින් සැපහදල දෙනු. දැන් අපි සාමාන්‍යින් ගත්තාම අපේ හිත කෙලෙස්වලින් කිලිටු වෙලතිීන්. දැන් වීදුරු භාජනයක් මඩවතුර තියෙනවනම් අභ්‍යන්තරයේ පේනිනෑ මොනවද තියෙන්නේ කිලාන්නේ වගේ තමයි අපේ තියෙන හිතේ තියෙන විනිධ භාවයක් නැති නිසා ලෝකයේ තියෙන දේවල් අපිට හරිහැටි අවබෝධ කරගන්න පුළුවන්කමක් නෑ. ලෝකයේ ස්වභාවය අපට හඳුනාගන්න පුළුවන්කමක් නෑ. එතොට ඒ තුළින් අපිට නිතරම් මොකද වෙන්නේ අපේ ජීවිතයට දුක හැදෙන. වර්තමාන වසයෙන් සෝක පරිදේව දුක්දම්න සපිට හටගන්න. අපේ මනස විනිධ භාවයට පත්කරන්න. අන්න ලෝකෙ හටගන්න ලෝකෙ පවතින දේවල් අපිට නිසියාකාරුව හඳුන ගන්න පුළන්. එකක් ගත්තොත් දැම් මේ ලෝකේ සාමාන්‍ය බුදුරජාන් වහන්සේ දේශනා කරන ලෝකයේ තියෙන්නේ අටලෝද හමත් තුළ. නිතරම මිනිස්සුන්ගේ ජීවිතයට ලාභ අලාභ යස අයස නින්දා ප්‍රසංසා සැපදුක් කියන මේ අටලෝදහාමක් අනුවතමයි ලෝකයේ පවතින් එක කියන චක්‍රයක් වගේ කියලා නිතරම කැරකෙන එකක්. ලාබ ලැබෙනවා අලාබ ලැබෙනවා නින්දහ ලැබෙනවා ප්‍රසංසා ලැබෙනවා සැප ලැබෙනවා දුක ලැබෙනවා. නතරවීමක් නැහැ එකම ස්වභාවයක පවතින්නේ. රෝධය කියනක කැරකෙන එක. ඒ වගේ කියනවා මේ අටලෝ දහම අනුව ලෝකෙ නිතරම කැරකෙනවා ඒ වගේම ඒ කැරකෙන විදියට මිනිස්සුත් ඒ අටලෝ දහමත් එක්ක කැරකිල යනවා කියත්. ඉති ඒ විදිහට දැන් ලෝකයේ අටලෝ දහමක් පවතින නමුත් අපි සාමාන්‍යයෙන් අපේ හිතේ තියෙන විනිද භාවයක් නැතිනිස අපිට පේනෙ නෑ ලෝක ඇටලෝ දහමක් තියෙන හැටියට අපි ලෝකින් බලාපොරොත්තුවෙන් නිකම් නිතරම අටුලෝ දහමක් නෙවේ. නිතරම් බලාපොරොත්තු නිමකක්ද සතර දහමක් විතරයි අපි බලාපොරොත්තුවන්. ඒ තමයි අපිට අපේ අපේශාව කැමැත්ත නිතරම ලබන්න ලාබ ලබන්න තමයි අපි කැමැති. ඊළඟට සැප ලබන්න තමයි අපි කැමැති. කීර්තිය ලබන්න තමයි කැමති. ඒවගේම ප්‍රසංසාව ලබන්න තමයි අපි කැමැති. ඒ නිසා නමුත් ලෝකයේ ඒ හතර විතරක් නොවේ තියෙන්නේ මේ ලෝකයේ අර අටක්ම ලෝකෙ පවතිනවා. නමුත් අපි අපේක්ෂා කරන්න ලෝකයේ හතරක් විතරයි. ඒ නිසා තමයි අර අටලෝදහම එනකොට අපිටන්න නොසැලී ඉන්න පුළුවන්කමක් නෑ. ඇයි අපි ඒ පිළිබඳව අපේ ජීවිතයේ විනිවිධ භාවයක් නෑ. ඒ පිළිබඳව අපේ මනස සත්‍යමත් කරගෙන නැහැ. ඒ නිසා ඒවා එනකොට අන්න ඒවට අපි යටත් යට වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සාමාන්‍යෙන් දේශනා කරන්නේ ලෝකෙ හැම දෙයක් පිළිබඳව අපි දකින්න ඕනි අටලෝ දහමක් හැටියට. අපි ගත්තොත් එහෙමද අපිකිම හොඳ වැඩක් අපි කරන ලොකූ පින්කමක් කරන. දැ ඒ පින්කමක් කරනකොට අපි බලාපොරොත්තු වෙන්නේ එක මොකක්ද ඒකෙන් අපි ලොකූ ලාභයක් බලාපොරොත්තියෙන. ඊළඟට ඒකෙන් ලොකු ප්‍රසංසාව සමහට බලාපොරොත්තින. කීර්තියක් බලාපොරොත්තියෙන. ඊළඟට මේ <clears throat> ලොකු සැපයක් ඒකෙන් බලාපොරොත්තියෙන. සාමාන්‍යෙන් ගත්තොත් දැම් පිනේ ස්වභාවේ කැන ඒ පින්කමක තියෙන්නේ සැප ලබා දෙනවා කියන එක තමයි අපි සාමාන්‍යයෙන් දකින්නේ. නමුත් <coughs> අපි කියමු විශාල පිරිසකට අපි දානයක් දෙනවා. ඒ දානයේ නියම ආනිසංස ලැබෙන්ඩ නම් ඒක ඒ අපි බලාපොරොත්වෙන දේම ලබන්න නම් ඒ අපි සත්පුරුෂයන් උදෙස දෙන්ඩුව. අපිකු රහතන් වහන්සේලා විතරක් පරිහරණය කරන්න අපිටන්න ඒ අයගෙන් ඒ ඒ හා සම්බන්ධුව කිසිීම පීඩාවක් වෙන්නේ නෑ. කිසිම විවේචනය කිරීමක් කිසිම අගුණ කතා කිරීමක් සිද්ධ වන්නේ නෑ. හැබැයි <clears throat> ලෝකයාගෙන් සමහර වෙලාවට අපට ඒක ලැබෙන්නේ නැහැ. දැන් අපි සාමාන්‍යින් අපිට පේන්නේ ඒ යහපත් ක්‍රියාව කියන්නේ අපිට මේ හොඳක් යහපතක් ගෙන දෙන දෙයක් හැටියට. නමුත් අර අසත්පුරුෂ ලෝකය තුළ සමහරලාට අපිට ඒක ලැබෙන්නේ නැහැ. ලෝක දහම කියල කියන්නේ නිතරම මේ මිනිස්සුන්ගේ චිත්ත සන්තාන තුළින් අපට ලැබෙන දේවල් බාහිරව අපිට ලෝකධර්ම පොඩ්ඩයි මේ පරිසරයෙන් ලැබෙන ලෝකධර්ම ටිකයි ලැබෙන. වැඩිපුරපු කොටසක් කෙලෙස් සහිත පුද්ගලයන්ගෙන් ලැබෙන දේවල්. ඒ නිසා අපි ලෝක ඒකයි ජීවත්තයෙන් ඉන්න තාකල් බේරෙන්න්න බැහැකියන් ඒකයි. මොක ද අපි දැන් කියමු අපි කෙලෙස් නැති කරගන්න. අපි කෙලෙස් නැති වුණාට මේ ලෝක සත්වයක් කෙලෙස් නැති වෙන්න හැන. ඒ නිසා තමයි ලෝක ධර්ම කෙලෙස් නැති වුණත් ලෝක ධර්මයන්ට කවුරුත් මුණ පාන්න සිද්ධ වෙනවා. ඒකයි රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා ගැන කියනකොට අපි සාමාන්‍ය උන්වහන්සේල දුකින් නිදහස් වුණා සංසාරය නිදහස් වනා කියලා කියන. හැබැයි කියන්නේ න අටලෝ දහමින් නිදහස් වනා කියලා වචන පාච්චි කරනවාද. පාච්චි කරන්නේ එතනිදි කියනමකදද පුට්ටස්ස ලෝක දම්මේහි චිත්තන් යස්සන කම්පති උන්වහන්සේලා ලෝක ධර්මයන් ස්පර්ශ වෙනකොට සම්මුකවෙන්නට උන්වහන්සේලා හිත කම්පාවෙන්නේ නැහැමක දර හිතේ හැදීම උන්වහන්සේලාගේ ඒක ලෝක ධර්මයන් එක නැති නිසා උන්වහන්සේලාට ලෝක ධර්ම අපිට වගේම මූුණ පානු. <clears throat> හැබැයි ඒ මූුණ පැහැවට උන්වහන්සේලාට අන්න හිතේ විනිවිධ භාවය තියෙන නිසා හිතේ හැදීම උන්වහන්සේලාට නැහැ. නමුත් <clears throat> ඒ ලෝක ධර්මීන් උන්වහන්සේලා නිදහස් වෙලා නැහැ. උන්වහන්සේලා නිදහස් වෙලනෑ දැම් බුදුරජාණන් වහන්සේ ගත්තොත් දැන් ශාසනය පිහිටවවා. දැම් හොඳ ස්ක්‍රියාවක්න නමුත් ඒක මුල් කරගෙන උන්වහන්සේට ලාබ විතරක් ලැබුන්නේ ප්‍රසංසා විතරක් ලැබුන්නේ. දැ උන්වහන්සේ ඒ යහපත් ක්‍රියාව මුල් කරගෙන සාමාන්‍යයෙන් විවිධාකාර මේ පීඩාවන්වලට මුහුණ පානපුද. දැ මේ අර මුලින් කීපු සූත්‍රයේම තියනො මේ උන්වහන්සේට ඒ කාලෙ තිබුණු නමත්තමයි මායාව මායාකාරී. ඊළඟට ආවට්ටනි අනුන්ගේ සාාවකයෝ ඇදලගන්න කෙනෙක් යැන අනුන්ගේ සාාවකයෝ මේ මායාව පෙන්නලා අනුන්ගේ සාාවකයෝ ගන්න උන්වහන්සේ සාාවකයම් බවට පත්වෙන. දැම් බලන් උන්වහන්සේ පිළිබඳව විශාල <coughs> අප කීර්තියක්න විශාල අප කීර්තියක් නමුත් දැන් අප කීර්තිය ඇතිවෙන දෙයක්ද කරලා තියන්නේ. අප කීර්ති ඇතිවෙන සාමාන්‍ය ක්‍රියාවන්නේ කරලා තියෙන කීර්ති ලැබෙන ක්‍රියාවක් නමුත් අන්න අර ලෝක මිනිස්සුන්ගේ කෙලෙස් ගති නිසාන්න උන්වහන්සේට ඒ අප කීර්තියන්ට උන්වහන්සේ මුහුණ පාන සිද්ධ වුණ. සමහර වෙලාවට එක තැන්වල තින බුදුරජාණන් වහන්සේ නිදාගත්ත තැන්වත් සමහරය කැමැති නෑ බලන්න. එක සූත්‍රයක් තියෙනවා මේ මාගන්දි කියලා ඒ බුදුරජාණන් වහන්සේ කුම්බල් හලක සැතිපිච්චි තැනකට ගිහාම ආසනයක් පනලතින හොඳට එතොට යානො මේ හාමුදුරු නමක් ශ්‍රමණයෙක් ඉන්න තැනක් වගේ තොට ඒ කුම්බල් අර අයිතිකාරයකු ඔහු මේ අපේ මේ ගෙදර මේ කුම්බල් හලේ මේ දවසල සමන ගෞත්ගෞතුමයන් වාසය කරනවක්ව එයා එක පාටම කිව්ව මං මේ නොදැක්ක යුත්තක් දැකි කිව්වා. මේ සමන බෞත් ගෞතමයන් වහන්සේ කියෙන බුහුණෝ සමනෝ ගෞතම ලෝකයේ පිරිහීමට දේශනා කරන කෙනෙක් ඒ වගේ කෙනෙක් නිදාගත්ත තැනක්වත් මන් දකිින්ට කැමිති නෑ කියලා. ඇති ඒ විදිහට අන්න බුදුරජාණන් වහන්සේ පිළිබඳව අප කීර්තිය පුදුම විදිහයට පැතිරලා තිබුණ. ඒ වගේම තමයි කීර්තියත් පැතිරලා තිබ්බ. එතොට අර කෙලෙස් සංසිඳනාය ඊළඟට උන්වහන්සේ සාමාන්‍යයෙන් බොහොම පුුණ්්‍යවන්තයි ඒ ඒ ස්වභාවයන් මුල්කරගෙනන්න උන්වහන්සේට සාමාන්‍යයෙන් සැපම ජීවිතය ලැබුණ නැහැ. ප්‍රසංසාම ලැබුණ නැහැ. අන්න අර අටලෝදහමට මූුණපාන්න සිද්ධ වුණා. ත්‍යානය වගේ <clears throat> මේ මේ ලෝක ධර්මයන් නිතරම පුද්ජල සන්තාන තුළ හටගන්න නිසා තමයි අපි කොච්චර පුුණ්්‍යවන්ත වුණත්. අපි කොච්චර දම්පින්කම් සිද්ධ කරත් මේ අටලෝදහමෙන් අපි කාටුවත් බේරෙන්න්න පුළුවන්කමක් නෑ මේ අටලෝදහමේදී අපිට තියෙන්නේ අපේ හිත සත්තිමත් කරගෙන මූුණ පාන්න ඕනි. තේනිසාර ලෝකෙ පවතින දේවල් අපි නිතරම අටලෝ දහමක් හැටියට දකිින් ඕනි හොඳ ක්‍රියාවක් කරනකොට හිතන් ඕොනි මේ අටලෝ දහම. මේකෙන් මට ලාබත් ලැබෙන්න්න පුළුවන් ඊළඟට අලාබල බෙන්ඩක් පුල මේ නිසාමට කීර්තියක් පැතිරෙන්ඩක් පුළුව අප කීර්තියක් පැතිරෙන්න්න පුළ මේ නිසාමට නින්දහල බෙන්ඩක් පුළුව ප්‍රසංසාල බෙන්ඩක් පුළ මේ නිසාමට සැපක් වෙන්ඩක් පුළ මේක දුකක් වෙන්ඩක් පුළුවන්. ඒ විදියට හැම දෙයක්ම ආන් ඒ ස්වභාවෙන් දැක්වත් අන්න අපිට හිත කම්පානොවී හිතිං අර දුක සකස් නොකර ඉන්න පුළුවන්කම ලැබෙනවා. හඳුන්වා නොගත්තුත් අපි හොඳ ක්‍රියාවත්තේ අපි හිතෙන් අපට හොඳ ලැබෙන්ඩ ඕන කියලා. ඊට පස්ස අපි සාමාන්‍යෙන් බොහොම කම්පාවට දුකට පත්වෙන ම මෙච්චර හොඳ දෙයක් කරලත් කිසිම කෙනෙක් ඇගේීමක්වත් කරේ නැහැ කියලා. ඉති ඒ නිසා <clears throat> හොඳ යහපත් ක්‍රියාවක් කරනකුටනත් ඒ අටලෝ දහමක් හැටියට දකිින්ඩුවනි ඒවගේ තම අපි අපිට දවාදරුවඉන්නවා. ස්වාමි භාරයාවරු ඉන්නවා. මේ ඒ හැම එකක්ම අපි දකින්නනේ හැම කෙනෙක්ම දකිින් ඕෝනි අටලෝ දහමක් හැටියට. ද අපි දරුව ගත්තොත් එහෙම දැන් අපි දරුවන්ගෙන් සාමාන්‍යෙන් අලාභයක් බලාපොරොත්තු වෙන්නේ ලාභයක් බලාපොරොත්තුවෙන්නේ. ඊළඟට ඒ අයගෙන් දුකක් බලාපොරොත්තුවෙන්නේ සැපයක් බලාපොරොත්තුවෙන්නේ. ඒවගේම කීර්තිය නිතරම බලාපොරුන් අප කීර්තියක් බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට <coughs> ඒ අයගෙන් සැපක් තමයි බලාපොරොත්තින දුකක් බලාපොරොත්තුවෙන්නේ. ති එහෙම මානසිකත්වයෙන් ඉන්නකොට ඒ දරුව මුල් කරගෙන සමහරලාට උන්න අපිට මහාලාභයක් සමහරලාට අලාභයක් සමහරලාට උන්න අපට කීර්තිය ලැබෙන සමහරලාට අප කීර්තිය ලැබෙනවා. සමහරලාට බොහෝම ප්‍රසංසා ලැබෙන. සමහරලාට ඒ මුල් කරගෙන මහා නින්දාවකට පත්වෙනවා. ඒ වගේම සමහරලාට බොහොම සැපක් සමහරලාට දුකක්. ඉතිං අපි හඳුනාගෙන ජීවත් වනුත් අන්න අපිට ලොකූ පස්්නයක් වෙන නෑ. මකද අපි දන්නවා දරුවන් මුල්කරගෙනත් අපිට ලාබත් ලැබෙනවා අලාබත් ලැබෙනවා. කීර්තියත් ලැබෙනවා ප්‍රසංසාත් ලැබෙනවා. නින්දහත් ලැබෙනවා ප්‍රසංසාත් ලැබෙනවා. නමුත් අපේ සාමාන්‍යෙන් දරුවට ලෝ දහමක් හැටිට දකින්නේ නැහැ. දරුව අපිට මහා ලාභයක් මිසක් අලාභයක් එන දෙයක් හැටිට අපි දකින නැහැ. නමුත් ඒ දරුව තුළ ඒ අර අටලෝදහාමම අපිට ගෙනල්ල දෙනවා. ඒ විදිහට ගත්තාමර ලෝකයේ හැමදේ තුළින් අපිට මේ අටලෝදහම කියන එක සම්මුක වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපේ හිත සත්තිමත් කරන්න නිතරම හිතන්න කියනවා. මගේ මේ ලෝකයේ ස්වභාවය තමයි ලාබත් ලැබෙන. අලාබත් ලැබෙනවා. කීර්තියත් ලැබෙන. අප කීර්තියත් ලැබෙන. නින්දහාත් ලැබෙන. ප්‍රසංසාත් ලැබෙනවා. සැපත් ලැබෙනවා දුකත් ලැබෙනවා මේ ලෝකයේ ස්වභාවයකින. ඒ නිසා මම මේ ලාබ අලාභ යස අයස නින්දහ ප්‍රසංසා සැපදුක් මැඩගෙන මැඩගෙන වාසය කරනවා කියලා නිතරම සිහි කරන්න කියන. මේ ලෝකයේ ස්වභාවය මේකයි ඒ නිසා මම මේ ලාබාලාභ යසායස නින්දාප සංසා සැපදුක් මේ සියල්ලම මැනගෙන ලාභයක් කෙනකොට ඒකට යටවෙන්නෙත් නෑ අලාබේදී කම්පාවෙන්නෙත් නෑ. ඒළඟට කීර්තියක් ලැබෙනකොට ඒකට යටවෙන්නෙත් නෑ අප කීර්තියේ කම්පාවෙන්නෙත් නැහැ. ඒ වගේම නින්දහා ප්‍රසංසා සැප දුක් මේවා ලැබෙනකොට අර ඒවට යටවෙන්නෙත් නෑ ඒ වගේ මේවා නිසා කම්පනය හිතේ සෝකය දුක ඇති කරගන්නෙත් නෑ. ඒ විදියට නිතර සිහි කරලා සිහි කරලා ඒක ස්වභාවය මේ හඳුනාගන්න කියනවා. අපි නිතරම ඒ විදිහට ලෝකෙ දිහා බලනුවනම් අන්න ජීවිතයට විවිධාකාර ලා බලාබ එනකොට අපට හිතේ කම්පනයක් හිතට දුකක් පීඩාවක් ඇතිවෙන්නේ නැහැ. නැත්තන් සාමාන්‍යෙන් අපි යහපත් ජීවිත ගත කරන නිසා අපි නිතරම අපිට යහපතක් වෙන්න ඕනි කියන ආකල්පය තමයි තියෙන්. සාමාන්‍යෙන් තියෙන හැඟීමක් අපි හොඳට ජීවත්වන එනිසාපට හොඳ වෙන්න ඕනි කියලා. ඒ නිසා ජීවිතේ අර යථාර්ථය හඳුනා නොගෙන හිටියම් අපි එහෙම ආකල්ප හිටියම් අපේ ජීවිතයට දුක්කරදර පස්න උනහාම අපි ගොඩා කම්පනයට සැලීමට පත්වෙනවා. ඇයි අපි මෙච්චර හොඳ දේවල් කරා මෙච්චර යහපත් දේවල් කර ඇයි අපිට මෙහෙම වෙන්න කියලා සාමාන්‍යයෙන් අපට හිතෙනු. ඇයි අපි හිතෙන්න හොඳ දෙයින් අපිට සාමාන්‍යයෙන් හොඳ ලැබෙන් ඕෝනි කියන මානසිකත්වය නිසා. හොඳ දේකරන්න අපට හොඳ ලැබෙන්ඩුන් හොඳ දේ කරන්නේ නෑ අපි දුක් ලබන්න. නමුත් අර මේ අපි සාමාන්‍යෙන් ගත්තොත් හොඳ දේ මේ යහපතක්ම වෙන්න නම් ලෝකේ සත්පුරුෂයෝම භාෂය කාණ්ඩෝන මොකද මංකව මේ සාමාන්‍යෙන් මේ අටලෝදහම මිනිසුන්ගේ චිත්ත සන්තාන තුළින්තම අපිට වැඩියෙන් එන්නේ ති මිනිස්සු ලෝකේම කෙලෙස්වලින් රහිත නන්තමයි අපිටන්න අපි හොඳ කරන දේවල් සාමාන්‍යෙන් මිනිසුන්ගේ පැත්තෙන් අපිටට ඒවා මුල් කරන කිසි දුකක් කරදරයක් ඇතිවෙන්නේ නැහැ. දෙ බාහිර ලෝකයෙන් සමහල්ලාට එන්න පුළුවන්. නමුත් මේ ලෝකයේ කෙලෙස් සහිත පුද්ගලයන් වාසය කරන නිසාපි කොච්චර හොඳර ජීවත් වනත් අර නින්දාප සංසා සැපදුක්වලට අපි නිතරම ලාබලාබවලට ලක්වෙන්න සිද්ධ වන එකයි බුදුරජාණන් වහන්සේලා ජීවිත ගත්තහාම විවිධාකාර විදිහේ ලා බලාභ යසායසටව උන්වහන්සේ අපිටත් වැඩිය මූුණපාන්න සිද්ධ වුණා. හේතුව තමයි <clears throat> අපි සාමාන්‍ය මනුසයෙක් වෙලා ඉන්නකොට අනිත් අයගෙන් කිසි පස්්නයක් නැහැ සාමාන්‍ය මනුස්සෙක් වෙලා ඉන්නු දැන් මේ කටයුනත් බලන්න දැන් සාමාන්‍යයෙන් වැඩිදි ජීවිත කතා කරනකොට ගොඩාක් විවේචන කතා කිරලි බොහොම අඩුයි. දැම් බණ භාවනාවලට මේ ධර්මය හැසිරෙනකොට එතකට තමයි ඒව වැඩි දැන් අපි සාමාන්‍යින් ඉන්නකට කේන්ති ගත්තාම කවරුත්තයකට පසන කරනවාද. ප්‍රශ්නයක් නැහැන නේද. සාමාන්‍යින් අපි ජීවතනකට කේන්ති ගිය කියල අපට පස දැන් භාවනා කරන්න ගීල කේන්තිගම් පස්සේ නේද. එක පාටමහනකෝ භාවනාව කියලා නේද. ඒ විදිහටර <clears throat> හොඳ දෙයක් මේ වෙනකොට අපි හොඳ ජීවිතයකට අවතීරණ වෙනකොට අර නරකායට සාමාන්‍යින් මේ සතුටු වෙන්න අපි හොඳ දේක නොට අයගේ හිතේ ඉරිෂාවක්තම ඇතිවන්. තේ ඉරිෂා මුල්කරගෙන තමයි නිතරම් බලන්න අපි පහත්තත්තයට පත් කරන්න. <clears throat> පහත්තත්තයට පත් කරන්නට බලන්නකද අපි කරන දේ කිසි වැඩගම්ම කර නැති දෙයක් නිසායකට කරන්න ඇති ඒ දේ එකට ඔප්පු කරන්න තමයි නිතරම බලන්න. ඉති ඒ නිසාර ඒ මිනිසුන්ගේ ඒ සිත්වල හටගන්න ඒ කෙලෙස් ස්වභාවයන් නිසා අපි යන්න නිතරම මේ අර වගේ දේවල්වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඉතිේ නිසා මේ අටලෝ දහම කියන අපි හොඳට තේරුම් ගණ්ඩෝන මේ කෙලෙස් අයිත පුද්ජල චිත්ත සන්තාන තුළින් හටගන්න. ඒ නිසා අපි රහත් වනත් ඒවයින් අපිට ගැලවෙන්න පුළුවන්කමක් නෑ. අපි හෙට රහත් වනයි කියලා අපේ අපිට තියෙන නින්දහටික නතර වෙන නෑ. හෙට රහත් වනයි කියලා අපිට තියෙන අලාපටික නතර වෙන්න නැහැ. හෙට රහත් වනයි කියලා අපේ අප කීර්තිය නැතිවෙන්නේ නැහැ. ඒටික ඔක්කෝම හෙට හෙටත් තියෙනවා. ගැබැයි හෙට ස්වභාවේ තමයි අපි ඒවා අන්න මනසින් ඒ දේවල් පිළිබඳව සිතන්නේ කල්පනා කරන්නේ නැහැ. ඒක ලෝක ස්වභාවයක් හැටියට අපි දකිනවා. කෙලෙස් මිනිසුන්ගේ සිතේ කෙලෙස් නිසා හටගත්ත දෙයක් හැටියට දකිනවා. ආන නිසා හෙට අපිට ඒවා මුල් කරගෙන අන්න දුකක් නෑ නමුත් අර අටලෝ දහම හෙටත් තියෙනවා. ඒවා නතර වෙන්නේ නැතිවෙනි මුකුත් නැහැ. අන්න ජීවිතයේ අර ධර්මය පැත්තෙන් සත්‍යමත් කරගත්තාම. මනස විනිවිධ දෙයක් බවට පත් කරගත්තහම අන්න අර දුක හෙට අපිට ඒවමුල් කරගෙන හටගන්න එකයි මනසාචයේ පද පසන්නේන භාසතිවා කරෝතිවා තතුවනන් සුකමන්වේතිකැන සැපගෙනදරන නිතරම දුක හටගන්නේ නැහැ. ඒවමුල් කරගෙන හිතේ දුක නිර්මාණය කරන්න නැහැ. ඉතින් අන්නේ නිසා මේ ලෝකයේ තියෙන මේ අටලෝ දහම පිළිබඳව අපි අවබෝධයෙන් ඉන් නොනේ වගේ නිතරම ඒ පිළිබඳව බුදුරජාණන් වන්සේ කියන්නේ නිතරම <clears throat> සිහි කරන්න කින මේ ලෝකෙ මෙමදු ස්වභාවෙන් යුත්ත එකක්. ඒ නිසා මම මොන විදිහේ ජීවත් වනත් මොන කටයුතු කරත් මේ අටලෝ දහමට මම ඒකාන්තෙම මුණ පාන සිද්ධෙන නිසා මේ අටුලෝ දහමේදී මම මේ ලා බලාබ මේ වැෑදි හිත කම්පා කරගන්න නෑ මේවට යටනෙන්නෑ පාලියෙන්කින අභිභූය අභිභූය විය රිස්සාමි මම ඒවා මැඩගෙන මැඩගෙන වාසය කරනවා කියර හිතන්න කියනවා. අභිභූයි අභිවිය කෙනෙව පාගන පාගන ස්රහට යන ඒවායිද ජීවිතය යටවෙන්න දෙන්නේ නැහැ. දේවිදිහට අපේ ජීවිතය මෙන්න මේ ධර්මය තුළින් මේ මනස සත්‍යමත් කර ගැනීමෙන් පුළුවන්කම ලැබෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ අර බාහිර ලෝකයේ දේවල්වලට වැඩි මේ මනස වටින්නේ මනස ලෝකේ අසිරිමත් දේ හැටිට දේශනා කරන්න මේ ඔක්කෝම හිතේ තමයි නිර්මාණය කරන නිසා ඒ විදිේ බහිර ලෝකයේ හටගන්න දුක්කොක්කෝ මේ මනසින් තමයි හදන්නති මනස සත්‍යමත් කර ගත්තහම අන්න ඒ දුක්වලින් අපිට නිදහස් වෙන්න පුළුවන් සාමාන්‍යින් ඒ ලෝකෙ දුක් හැමදාම් පවතිනො නමුත් අපි දුකෙන් නිදහස් වෙච්චි පුද්ගලයම් බවට වර්තමාන ජීවිතයේ අපිට පුළුවන්කම ලැබෙනවා ඒ ඒ දේවල් හඳුනාගෙන නිසි ලෙස මනස සත්තිමත් කරගත්තොත්. එහෙමන් හඳුන්නා නොගත්තොත් අපි සමහරලාට ඒවා හටගත්තාම අපේ ජීවිතය සම්පූර්ණ ඒවයින් යටපත් වෙලා ඒවට යට වෙලා බොහොම දුකට කනගාටුවට පසුතැවිල්ලට පත්වෙන්න සිද්ධ වෙනවා. එති එනිසා <clears throat> ඒ ස්වභාවය හඳුනාගෙන ජීවිතය පවත්වාගෙන ගියොත් අන්න ඒ වැයිදි කම්පා නොවී ඉන්න පුළුවන්කම ලැබෙනු. කාටරි මේ ගැන මොනවාරි පස්්න අහන්ඩ පුළුවන්. සිත දියුණු කරගත්ත කෙනෙක් දුකක් පැමිණා. විශේෂයෙන්ම සාධනික දුකක් පැමිණා. එය ඒ පිළිබඳව ක්‍රියා කරන කළ යුතු ආකාරය ගැන පැහැදිලි කිරීමක් කරනවා. දැන් සාමාන්‍යයෙන් බුදුරජාන් වහන්සේ මේ දුක කියන එක මේ හටගන්න හේතු දේශනා කරලා තියෙන. දැන් අපිට සාමාන්‍යයෙන් මේ ඒ දුක හටගත්තාම අපිට සාමාන්‍යෙන් තේරුම් ගන්න පුළුවන්කමක් නෑ මොකද අපි සාමාන්‍යෙන් අවිද්‍යාවෙන් ජීවත්වෙන්නේ ඒ නිසා දුකේ තියෙන ආදීනුව දෙක ඒ තමයි සම්මෝහ වේපක්ක ඊළඟට පරියේතිත වේපක්ක දුකක් හටගන්නකොටම සම්මෝහ වේපක්ක ගැන මුලාවට පත්වෙන ඒක තමයි දුකේ ස්වභාව ඒකෙන් ලැබෙන විපාක දුක කියනක විපාග තමයි දුකක් හටගන්නකොටම අපි මුලාවට පත්වන සම්මෝහ වේපක්ක. අනිත් එක තමයි පරිඒටිත වේපක්ක. ඒ දුකෙට පිළිසරණක් නිතරම හොයල්. දුකක් කටගන්නකට මුලාවෙනවා ඊට පස්සෙ තමයි පාලිංකින කෝ ඒක පදන් දිපදානේ මට වචනයකින් අරි දෙහෙකින් කෞද මේ දුක නැති කරන්න උදව් කරන්න කියලා. ඉති ඒ විදිහට අර සාමාන්‍ය ලෝකයේ තුළ දුකයේදී නිතරම මුලාවට පත්වෙනවා. ඒ නිසා තමයි ඒකින් අපිට මිදෙන්ඩ ගැලවෙන්ඩ අපිට සාරීරික වසයෙන් හෝ වෙනත් ආකාරයෙන් දුක් හටගත්තහම නිදහස් වෙන්න පුළුවන්කමක් නැත්. නමුත් දැන් බුදුරජාණන් වහන්සේ දුකක් හටගන්නකොට ඒක හටගන්න හේතුව දේශනා කරලතිී. දැන් අපිට කායික මානසික විවිධාකාර දුක් හටගන්න. ඒ ඔක්කෝටම හේතුව හැටිට දේශනා කළ තියෙන්නේ ජාතිපච්චයා ඉපදිච්චි නිසා තමයි දුක හටගන්න. ඉතිං <clears throat> දැන් අපිට සාමාන්‍යයෙන් මේ ජීවිතය මගේ නිසා ඊළඟට මේ ජීවිතය ආත්මයක් හැටියට දකින නිසා අර දුකක් හට ගන්නකොට අපිට සිහ පිටුව ගන්න පුළුවන්කමක් නෑ. තැර සිහ පිහිටෝ ගන්න පුළුවන්න. ඒකට කල්ඇතු අපි නිතරම මේ කායිකෝ මානසික හටගන්න සෑම දුකකම හේතුව තමයි ඉපදීම හැටියට අපි දැකලතිීන්දු. එතවට තමයි ටක්ගාල ජීවිතයේ රෝගාබාධ කරදර එනකොට අපිට ටක්ගාල මතක්කෙන්නේ අන්න ජාතිපච්චයා. ඉපදිිත්ති නිසා තමයි දුක්විඳින්නේ. දැම් මේ පංචපාදානස්කන්ධයක් තිනතාකල් බුදුරජාන් වන්සේ දේශනා කරන්න රෝගයක් පවතිනවාගේ. ද අපි රෝගයක් පවත්වාගෙන ඒකෙන් ඒ සැපවත්ව ජීවත්තෙන්ට බලාපොරොත්තුවන්න බැහැන නේද. රෝගයක්ත්තියා සාමාන්‍ය රෝගයක්ත්තියන් අපි සැපවේදනාවෙන් ඉන්ඩ බලාපොරොත්තියනු. නමුත් ඒක වෙන්න හැනි. රෝගෙ ස්වභාවය තමයි පීඩාගෙන දෙනවා. ඒවගේ තමයි මේ පංචුපාදානස්කන්ධයක් ලබාගෙන අපි සැපුවත් ජීවිතයක් බලාපොරොත්තුනට ඒක ලැබෙන්නේ නැහැ. ඒ පංචුපාදානස්කන්දය විවිධාකාර රෝග පීඩාවසයෙන් වෙනත් විපත්ති කරදරුලින් නිතරම පීඩාවට පත්වෙනු. ඉතිං ඒකන්න රෝගයක් වගේ එහෙම නැත්තං ඒක මේ නිතරම දුකට භාජනය වෙන දෙයක් හැටියට දැක්කොත්. අන්න අපට අරකායික වසයෙන් හටගන්න දුක්වලදී පස්්නයක් වෙන නෑ ඒකයි බුදුරජාණන් වන්සේ මේ කයේ ස්වභාවේ නිතරම හඳුනගෙන ජීවත්තෙන්ට කියන. එක දවසක් බුදුරජාණන් වහන්සේ ළඟටාව නකුල පියතුමා කියලා කෙනෙ. එය ඇවිල්ල බුදුරජාණන් වහන්සේට කිව ස්වාමීනී මේ මම දැම් බොහෝම ලෙඩින් දුකින් ජීවත්තෙන්. ඉස්සර වගේ මට දැන් යන්න එන්න පුළුවන්කමක් නැහැ. ඉතිං ඒ නිසා ස්වාමීනි මට සුදුසු ධර්මයක් කියන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක මුල් කරගෙනම කිව්වා ගෘහපතිය මේ කය කියන්නේ මේ විදිහේ රෝගාබාධවලට අපහස්ථාවලට ලක්වෙන එකක් මේක අන්ඩ භූතෝ පරියෝනද මේක බිත්තර කට්ටක් වගේ එකක් බිත්තරයක් වගේ දැම් බිත්තරයෙන් ලොකු බලාපොරොත්තු තියාගන්න බැහැන කොයි වෙලේ බිනයිද දන්නේ නැහැ. ඉති මේ විදිහේ බිත්තර කට්ටක් බිත්තරයක් වගේ ජීවිතය අත්තියාගෙන යමෙක් හිතනවන මම බොහෝම නිරෝගිකමෙක් කියලා කිමං්ඥත්‍ර බාල්්‍ය මෝඩකම හැර වෙන දෙයක් නෙවේ කියනවා. මෙමුදු ඉතාමත්ම දුර්වල ශරීරයක් පවත්වමින් මම බොහොම නිරෝගීවන්ත කෙනෙක් කියල හිතනවනම් ඒක මෝඩකමක් කියෙන්. ඒ නිසා කියන නිතර සහිපත් කරන්න ආතුරකායස්ස මේ සතු චිත්තං අනාතුරම් භවිස් හිත කයිල් එඩ වුණාට හිත ලෙඩ කරගන්නෑ කියලා අන්න නිතරම පුරුදු කරන්න කියන. එකැන කයේ ස්වභාවය හඳුන ගන්නු කය කැන නිතරම බල සම්පන්න එකක් නෙවේ. බිත්තරයක් වගේ කියලා කියන දැ බිත්‍රයක් කියනකොට විශ්වාසයකින්ගේ නෑන් ගෙතට ගේනකම්ම විශ්වාසනෑ. කොයි වෙලෙත් දන්නේ. තින් කයත් බුදුරජාන් වහන්සේ දකිට කියන්නේ අපි පරිහරණය කරන කයත් අන්න මේ ඉතාමත්ම ඉක්මනි බිඳිල යන එකක් පංජපාදානස්කන්දේ බලන්නකින පලෝකතු බිඳිල යන දෙයක් හැටිට දකිට කියනවා. ආනේ එතවට මේක කොයිවෙලේද දන්න ලෙඩ වෙන්නේ මැරෙන්නේ කොයි මොහොතද දන්නේ තරම්ම විශ්වාසනීය විශ්වාස තබන්න පුළන් එකක් නෙවේ. නමුත් අපි අට සංසාරක වසයෙන් මේ පිළිබඳව නිත්‍ය සංඥාව සුක සංඥාව ආත්ම සංඥාව නිසා මේක මගේ දෙයක් නිසා අන්න අපිට ලෙඩවෙනකොට ඒකයි අපේ හිත සත්‍යමත් කරගන්න බැරි එනිසා නිතරම අන්න මේ ජීවිතේ මේ ලෙඩවෙන එකක් කියන එක නිතරම සී කරන්නඩුව. ඒකට බුදුරජාන් වන්සේ දේශනා කරන ජරාදම්මෝමි ජරම්මානතීතෝති අබින්නම් පච්චුවයකි තබ්බං ඉත්තියාවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්ජිතයෙනවා ස්ත්‍රී පුරුස ගී පැවිදි කවුරුත් නිතරම සී කරන්න කියනවා මම ලෙඩවෙන කෙනෙක් ලෙඩරෝග ඉක්මූල නෑ කියල. අන්න එහෙම සිහිකරොත්තමයි ලෙඩක් කෙනකොට ටක්ගාල සිහිය නොම එක ලෙඩවෙන එක. හිතේ ලෙඩවෙන සරීර ලෙවුණා. දැන් අපිටර නිත්‍ය සංඥා සුක සංඥා නිසා සාමාන්‍යින් අපිට ඒක ඒ පිළිබඳව අවබෝධයක් නැති ලෙඩ උනහම තමයි අපිට ඒක බරපතලකම තේරෙන්නේ. ඒ නිසා අර මේ අපේක්ෂාවෙන් නිතර මින්ඩ කියන තමන් ලෙඩ වෙන කෙනෙක තොට අන්න ඒ රෝගයක් හටගත්තහම එතොට හිතේ ඒක දරාගැනීමේ හයිය පත්වෙන ඒ දුකට තමන් යට වෙන්න නෑ ඒක හිතින් දුකක් බවට පරිවර්තනය කරන්න නැහැ අර මේ ස්වභාවේ දන්න නිසා දැම් බිත්‍ර කට්ටක් බිත්තරයකින් අපි ලොකු බලාපොරොත්තු වන්නේ නිතරම අවිශ්වාසින්තමයි කටයුතු කරන්න. ඒ නිසා ඒක මගේ තොටේදි කැරනොයි කවරුත් හැපිල කැරනොයි ලොකු පසනයක් නැහැමකද විශ්වාසනී භාවයකින් ගෙන එකක් නෙවේ කායත් එහෙම තමයි අපේ බරපතල එකක් හැටියට භාරගත්තට එහෙම එකක් නැහැ මදුරුවකුට පුළුවන් හෙට වෙනස් කරලදාන්න නේද <laughs> අපි ට පේනෝ ලොකුවට නේද බාරසා ලොකු බල සම්පන්න දෙයක් වගේ පේනු. නමුත් එහෙම සත්‍ය සම්පන්න දෙයක් නැහැ. ඉති ඒ නිසා ඒ යථාර්ථය නිතරම සිහිකරොත් අන්න ලෙඩදුක් පීඩාවලති අපේ හිත සත්‍යමත් කරන්න පන ඒ වෙලාට කරන්න බැහැ කල්ලතු ඉතින් ඒකට හිත හදාගෙන ඉන්දෝන. ඒ දුකක් හටගන්නකොට ඉතින් සම්මහෝ වේපක්ගෙන ඒක මුලාවට පත්වෙන. ඊට පස්සේ පරියේටිත වේපක්ක ලෙඩේ සුව කරගන්න තමයි ඊට පස්සේ බලන්න. ඊට පස්සේ ඒකයි ස්වභාවේ. ඉති ඒ නිසායි ඒකයි ලෙඩ දුක් ඇදුනා ඕනම දේකට පත්වෙන සමහර මිත්‍යා දෘෂ්ටීටන් ගන්න සමහරයි. තැම් බෝම හොඳට දම්පිංකං කරලා ලෙඩ වනාම සමහරයිතන අපි මෙච්චර කර කෝ අපිට නේද අර මේ පව්කර මිනිසු හොඳට ඉන්නවා. <laughs> අපි වෙච්චර පින් කරලා අපිට කිසි මේකක් නෑකල ඊට පස්සේ කුසලේටත් සමහල්ලාට ගරිහා කරන අවස්ථා තියෙන. සමහල්ලාට වෙනත් ඇදහිලිවලට වෙන වෙන දේවල් අදහපු නැති කේන්ද්‍ර බලපු නැති කේන්ද්‍ර බාණ්ඩ තමන්ටයම නේද ඊළඟට දෙවියන්ට පූජෝ පාර දක්කපු නැති අය තමල්ලාටන්න ඒවට යන එකන සම්මහෝය පක කියන එක මුලාවට පත්වෙන දෙක හැදුනාම තියෙන ස්වභාව ඊට පස්සේ අය තේරුම් ගන්න වෙනත් ආගමකට සමන්ලාට කතාකරොත් ඒත් යනවත්තා තියෙනවා මේ <coughs> යාඥා කරන්න කිවොත් යාත්නය වනත් කරන ඉතින් ඒ විදියට අර පරියටයුතු ඒ පක්කයට ඊට පසේ හොයනු. කවුද මේ දුක් නැති කරන්නේ තොට ඒ කියන ඕනු දෙයක් සාමාන්‍යෙන් කරනු. ඉතින් පොල් පිත්තක් ගෙනල්ල වඳිටකිවත් ඒත් සමල්ලාට කරන තත්තිර පත්වෙනවා. ඉති මක දර දුකේ ස්භාව තමයි සම්මහෝ වේපක්ත මුලාවට පත්තිනවා පරියටයුතු වේපක කියැන හොයන් දුකින් නිදහසෙන් හොයන. එතකොට ඉතින් ලෝක දුකින් නිදහසෙන් ඕන තනන් දෙවල් තියනවා. ඉති ඒවට තමයි ඊට පස්සේ මේව කරන්නේ. ඉතිං <clears throat> බුදුරජාණන් වහන්සේ අන්න අර ජීවිත යථාර්ථය නිතරම අවධිමත් කර ගත්තරම් අපිට ඒක සිත සත්‍යමත් කරගන්න පුළුවන් දැන් සාමාන්‍යෙන් යෝනු සමනසිකාරයට කෑමණ කියන්නේ දැන් <clears throat> කෑමක් දුරුවල වෙච්ච වෙලාව කාල බලාපොරොත්තින්න බෑනි හයි නේද දැන් අපි වැටනට පස්සේ කෑමටයක් කාලා ඉක්මට අපි දැන් දුවන්න බලන්න පුළුවන්ද වැහැන නේද කෑම කාලයක් තිස්සේ කාල ඉන්ඩෝන හරුවට ඔරොත්තු දෙන්න නේද දැබි ගොඩක් බලන්නේ දුරුවල උනාම කාලා ඉක්මට නැගී සිටින්ට බලන්න නේද ඒ වගේ දැන් අපි හිත දුකට පත්වෙලා මේ වුණට පස්ස තම ඉක්මට බණ භාවනා කරලා නිදහස්සෙන්ට බලන්න එහම පුළන්කමක් නෑමක පෝෂණය වෙන්ඩෝනි ජීවිතයට එතකොට තමයි අන්න මේ ඒවඇදී ඔරොත්තු දෙන්නේ ඉතිඒ වගේ කල්ලතු ඒවා යෝනු සෝමන්ස්කාරය කරලා තියෙන්න්නට ඕනි එතකොට තම ඒවැඇදි අපේ ජීවිතය අන්න සත්‍යමත්ව මුහුණපාන්න පුළුවන්කම ලැබෙන්. ඉති නැත ඒ වෙලාවේ මේ පුළුවන්කමක් නෑ නැගී සිටිනේ නිසා ලෙඩවෙන් ඉස්සල්ලා නිතරම ඒව සාමාන්‍යෙන් ලෝකය රසුභ දේවල් නිසා අපි ඒව සිහි කරන්න කතා කරන්න කැමති නෑ. ඒවා සාමාන්‍යෙන් මේ අසුභ දේවල් හැටියට නොසිතු දේවල් හැටියට තමයි ලෝකෙ තියෙන්. ඉතිේ නිසා ඒව කතා කරන්නවත් කැමති නෑ එහෙම දෙයක් දැක්කත් අපි නිතරම යථාර්ථයට එන්න හොඳට බලන දැන් රෝගියත් දැක්හම මොකද හිතෙන්නේ හතුරෙකුටත් වෙන්ඩ පයිතර හතුරෙකුට වෙන්ඩ පයින තමන්ට ගොමත් වෙන්න ප ඇයි හැ අනිත් හැම්වෙලේ මතුරන්ට මොකක් කත්සේ තක් නෑ නේද මෙතනිදී යන්නේ එයාට වාරදින තමන් නේද ඉති ඒ නිසා ඒ දකිනකොට රෝගියක ඒක ඒව දේවදූත කියන්නේ එකන පණිවිටයක් දෙනවා දැ රෝගියෝ කියන දේවදූතයෝ කියලා කියන්නේ අපිට ජීවිතය යථාර්ථය පෙන්ල දෙන පණවිඩකාරී ඒක ඒ තමුණුත් ඒ තත්වයට පත්වෙනෝ කියලා දකිනු හිත අපි හිතන්න ඒක හොර මේකද සතාසුපාවකුටත් අනේ හොරහතුරෙකුටත් මේවා නම් වෙන්ඩ පා කියලතම අපි හිතන්න ඒක යෝනු සෝමන්සකාරය නෙවේ තමුණුත් මමත් අනේ හෙට මේ තත්වට පත්වෙන්ට පුළන් ඒ විදිට ඉන්න තමුණුත් දකිින් ඩොල් අර බට ගහල මෙව ගහල ආන එතකොට තමයි යථාර්ථය කියන එක ඇබැයි බලන්නකොට ඒක කැමති නෑ දකිින්ද නේද ඒකයි ඉති අකමැති දෙයක් උුණහම තමයි දරගන්න බැරි ආනක ද අප ප්‍රතිශ්ෂේප කරන දෙයක් නෙවෙන්නේ ප්‍රතිස්සේපි කරන දේ ආවට පස්ස කැමතින බාරගන්න ඒකයි ඊට පස්ස අපි කැමතින අපි ප්‍රතිසේප කරන දේ බාරගන්න කැමතිනේ භාරගන්න බලාපොරොත්තු වෙන් හිටිය දෙයක් නම් නේද ඒක අන්න මේ භාරගන්න පුළුව ඒකයි බුදුරජාණන් වන්සිකයන් බලාපොරොත්තියෙන්ට කියන මොකක්ද කයලෙඩ වුණ කය කියන්නේ ආතුරකායස්ස මේ සතු චිත්තන් අනාතුරම් භයිසති කයනන් ලෙඩවන හැබැ හිතනන් ලෙඩ කරගන්නේ නැහැ බලාපොරොත්තු වෙන්න කියන ඒක <laughs> හිත ලෙඩ නොගේ එතවට පුළුවන් ඇයි බලාපොරොත්තිනදේ එතොට කරන්න පුළන් නිතරම් බලාපොරොත්තුවගෙන හිත ලෙඩ නොකරගන්න. ඒ අපේක්ෂාවෙන්තව කටයුතු කරන්න. කය අපේක්ෂා වන්නේ ලෙඩ නොවීන්ට කිසිම පාර්ථනාවක් කරන්නේ කයින් ලෙන්න කය නිතරම් බලාපොරොත්තුවගෙන හෙට ලෙඩවේ මකද මේක බිත්තර නිසා හෙටක් කැරෙන්න්න පුලු නේද. ඒ වගේ සුවරණය හැබැයි හිත ඉන්ද්‍රකීලයක් වගේ කරන්න තම බලන්නේ එක. හිත සත්තුමත් කරන්නේ එකයි කයලෙඩ නාට හිතලෙඩ කරගන්න කියන සිහිය පිහිටුව ගන්න කියනවා. එතවට තමයි අන්න කයිලන කරනුවට බොහෝම පරිශ්ංගෙනවා හිතට ඒ පිළිබඳ කිසිම ආකාරයේ පසු බැහැන විදිට කල්පනා කරන්න හිතන්න එමකද බොහොම සියතිනන මේ හිතලෙන් නොකරගන්නට. ද අපිට මතකන අපි ඒ ගැන පසතැවීම කම්පාතුල වැටෙන්න්න මකක්දකිල් අපිට හොයාගන්න බැහැ. ඊට පස් හිත ලෙඩුනාට පස්සේ අයමකුත් කරන්නත් බැහැයකෙන දැන් සාමාන්‍යින් වෛද්‍යවරු ලෙඩ්ඩුන්ට රෝග කියන්න ඇත්තේ නේ දහිත වැටන තයි ප්‍රතිකර කරන්න බැහැ ත්‍යයන් එකයි තේ නිසා මේ <clears throat> අපේක්ෂා සහිතව අන්න ජීවත්තෙන්ඩෝ ඒවා අපිට ඒකයි අටලෝදාහමට අයිතිදේ උරුමදේ අපිට ඒකයි අපිට ලෝක උරුමදේ ති උරුමදේ අනිවාරෙන් ලබන්න බලාපොරොත්තින් ඉන්ඩෝ නති ද අපි <clears throat> අකමැති නිසා තමයි ඒක භාරගණ්ඩ කැමතිනෑ තිය නිසා ඒ පීඩාවලදී අන්නේ විදිහට මේ අපි නිතරම එක ඒවා පාලියෙන් කියන්නේ ජරාදම්මෝමි ජරම්මා අනතීතෝති අබින්නම් පච්චවෙක්කි තබ්බං ඉත්තියාවා පුරුෂේනවා ගහට්ටේනවා පබජිතේනවා. ස්ත්‍රී පුරුස ගිහි පැවිදි හැමෝම නිතර සිහි කරන්න කියන. පොඩි දෙයක් හැබැයි දැන් කෑමුණත් පොඩි දේ කියලා නොකා හිටුවත් පෝෂණය වෙනවාද. කෑම පොඩි නොකහිටියුත් අපිකිමු නිවිති දැන් යකට ලබාගන නිවිති කණ්ඩුන්න දැන් සාමාන්‍ය දෙයක්න නිවිති නොකා යකට ොලාපොරත්තින්න බෑන නේද නිවිති ඔය හැම තැන වත්ත තියෙන එකන කණ්ඩ වැරිය කියල හිතුවොත්තේම නේද යකට ලැබෙන් නෑන නේද ඒ වගේ තමයි දැම අපි දන්න දේ කියලා හරියන්න අපිට පේන්ඩ තියෙන දේ කියලා හරියන්නෙත් නෑ නේද ඒකයිව නැත්තම් බුදුරන් වහන්සේ මේ පාලිපාසන්ද අබින්නන් කැන නිත පච්චයක තබන් කිය නිතර සහිකරන්නට ඉති මේක දන්න දෙයක් ඉති සාමාන්‍ය දෙයක් නති පේන්න තියෙන දෙයක් නමුත් ඒ සිහිය පීටන් අපි සිහි කරන්නඩු ඒකයි ඒ අවබෝධය ලබන්න අපි අනිවාරෙන් ඒක සිහි කරන්නු නැතුව ලැබෙන්නේ නෑ එහෙම ලැබෙන ආත්මයක් නම් මම නං මට පුළුවන් නේද ඒ දාගන්න එහෙම නේ එක හේතුඵල දහමක් ඒකයි හේතු හැදුවත් තමයි පල ලැබෙන්නේ. හිතේ අර අපි සාමාන්‍ය ලෝක තිබ්බට අපි ඒක ප්‍රතිශේප කර කර තමයි ජීවත්වෙන්නේ. අපි නොදැනුවත්ම ඒ ස්වභාවේ භාරගන්න අපේක්ෂාවෙන් ඉන්න පිරිසන්න මේ ඒකයි හටගත්තට පස්සේ භාරගන්න බැරි. ඉති ඒකයි බුදුරජාන් වහන්සේක අර දන්න දෙයක් වුණට නිතර සීකරන්නේ කියන්නේ එකයි ස්ත්‍රී පුරුස ගිහි පැවිදි ඔක්කොම. හැමෝම හිතන්න කියනවා. මම ජරාවට පත් ලෙඩ වෙනවා ලෙඩරෝග ඉක්මලනෑ කියලා ආන්නේ විදිහට නිතර සිහිකරොත්තන්න කාලයක් යනකොට සිහිය කියනක මෝර්ණ. එතුර ලෙඩ හට ගන්නකොටම සිහි පීටනවා. එතකොට <coughs> මේ අන්න තමන්ට ප්‍රශ්නයක් නැහැ මකද තමාට උරුමදේ උරුමුණ. දැම් භාරගන්න අකමැති නිසාතමයි අපට සාමාන්‍යයෙන් එක හටගන්න. <coughs> ස්වාමීන් වහන්සේ හිත ශක්තිමත් කරගන්න වෙන උපකාර කරගන්න පුළුවන් දේවල් මොනවද භාවනාවයි අටිපොතම ගැන මෙහි කිරීම හැර තව සමගිනාගත සිත නොසැලෙන විදිහට ශක්තිමත් කරපාරයි ඒකට ඉතින් මේ ධර්මයේ පැත්තේ හැම දෙයක්ම පිළිබඳව ඇත්තට සිහිකර ගැනීම තමයි අවශ්‍යීතින්. ධර්මය පැත්තෙන් හැම දෙයක්ම මේ සහකරම දැන් මේ කෑම ගැනීමෙන් ජීවිතය සත්තුමත්වෙන වගේ යෝනි සෝමනසිකාරය තුළ තමයි නිතරම හිත සත්‍යමත්වයෙන් නිති ඒකට අවස්සේ ධර්මය පුරුදු කරන්න අපිට තියෙන ඉති. සෑම ආකාරයකම දේවල් ඇති. දැයි <coughs> එහෙනම් අපි දෙන්න හකරන්නේ. හොඳයි අද දිනේදී ඉතාම සද්ධාවෙන් ගෞරවයකු සෑමදිනාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ට යුතුනු තුන් ධර්මය අපි සවනය කරා සාකච්ඡා කරා ඒ වගේම <clears throat> මේ භාවනාවක යෙදී වාසය කරා මේ තුළින් සිතකය වචනය කියන තුන් දොරින්ම අපේ ජීවිතයට විශාල <clears throat> සත්‍යයක් විශාල ජීවයක් බවට පත්වෙනවා ධර්මී හැසිරෙන් හැසිරෙන් අපේ ජීවිත සුවපත්වෙනවා ඇති මේ ආකාරයේ කටයුතු කිරීම තුළින් අපේ ජීවිතයට විශාල පුුණ්‍ය සත්‍යයක් අත්පත් වෙනවා මේ උදාර්තර පුුණ්‍ය සත්‍යයේ අනුභහ බලය මේ හැම දෙනාටම සෙතක් වේවා සාන්තියක් යහපතත් සැනසිල්ලක් උදාපත්වේවා තව තවත් සම්මා සම්බුද්ධ ශාසනය තුළ දානාදී පින්කන් සීලාදී ගුණ ධර්ම සමත විපශනා භාවනාවන් දියුණු කරගන්න සත්‍යී ධෛරයේ වාසන උදාපත්වේවා. රජුන්ගෙන් සොරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් වස විසාධියකින් කිසි මන්තරාවක් නොමේවා කායික මානසික සැනසිල්ල උදාපත්වේවා ඉදිරි අනාගතය නිදුක නීරෝගීව ශාසන කටයුතු දියුණු කරගන්න සැම දෙනාටම සත්‍යය දහරේ වාසනාව චිර ජීවනයේ දීර්ඝාවශ ලැබේවා කලපි ආසිර්වාදකත. ඒ වගේ මේ රැස් කරගත්තාව සකළ විද කුසලාන සංස ධර්මයන් සිරු දෙවියන්ට අනුමෝදං කරමු අල්පේශාක්‍ය මහේශාක්‍යයාද දිවිරාජ මණ්ඩලය මේ පින දැක අනුමෝදං වේවා සැපවත් භාවයට පත්වේවා පාර්ථනීය බෝධයකින් සාන්තමා මහනිවිනින් සැනසේවා කියල පින්නන් මෝදං කරමු. ඒ වගේම මේ රැස් කරගත්තා උදාරතර පුුණ ධර්මයන් සීරු ඥාතීන් අනුමෝ දංකනමු සීරු ඥාතීන් මේ පින දැක අනුමෝ දංවේවා සැපුවත් භාවයට පත්වේවා පාර්ථනී බෝධියකින් සාන්ත අමාමා නිවෙනින් සැනසේවා කියල පින් අනුමෝ දං කරමු. ඒ වගේ මේ රැස් කරගත්තාව සකල විද කුසලාන සංස ධර්මයන් ලෝකවාසේ සත්වයන්ට අනුමෝදං කරමු සීරු සත්වයෝ මේ පින්ඩ කනුවෝදං වේවා සැපවත් භාවයට පත්වේවා පාර්ථනීය බෝධියකින් සාන් තමාමහා නිවෙනින් සැනසේවා කියලපින් පෙත් අනුමෝදං කරමු. අවසාන වසේ මේ රැස්කරගත්තා උතුම් පුුණ්‍ය ධර්මියන්ගේ අනුභා බලයෙන් හා බුදු පසේබුදු මහා රහතන් වහන්සේලාගේ අනන්ත ගුණානු භා බලයෙන් සැම දෙනාටම සෙත සාන්තය සැනසිල්ලේ හාපතුදාපත්වේවා කියලාසිරවාද කරනවා දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදං කරමු. ඉඩංවෝ ඥාති නංහෝතු සුකිතා හුන්තු ඥාතයෝ ඉඩංවෝ ඥාති නංහෝතු සුකිතා හුන්තු ඥාතයෝ ඉඩංවෝ ඥාති නංහෝතු සුකිතා හුන්තු ඥාතයෝ එතාවතාච අම්මිහි සබදම් පුුණ්්‍ය සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්නියා එත්හාවතාච අම්මෙහි සබ්බ දම්කුණ්්‍ය සම්පදං සම්බේ අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්නියා එත්තාවතාච අම්මිහි සබ්බදම් පුං්ඥ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ සම්පත්ති සිද්ධියා ඉමිනා පුං්ඥකම්මේන මාමී බාල සමාගමු සතන් සමාගමෝ හෝතු යාව නිපාන පත්තියා ඉදම්මේ පුං්ඥකම්මං ආසවක්කයාවහං හෝතු සබ දුක්කා පමුංචටු සැමදනාටම තුරුණුවන්ගේ අනන්තාශිර්වාදී ලබේවා කියලාශිර්වාද කරන. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බරෝගෝ විනස්සතු මාතේ බවත්වන්තරායෝ සුකේදීගායුකෝ බව බවතු සබ්බ මංගලං රක්හන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානු භාවේන සදාසුත්ති භවන්තුතේ භවතු සම්බ මංගලං රක්හන්තු සම්බ දේවතා සම්බ දම්මානු භාවේන සදාසුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලංරක්කන්තු සබ්බ දේවතා සබ්බ සංඝානු භාවේන සදාසුත්ති භවන්තුතේ